ඒ ධර්ම දේශනා මාලාව අපි පිළිවෙලින් පිළෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කර ආකාරයට පළමුව සීලයෙන් පාරිශුද්ධ භාවයට පත් වෙලා දෙවනුව සිතේ තන්පත් බවක් සිතේ සමාධියක් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන නීවරණ යම් ආකාරයකට යටපත් කරලා ඒ මූල ධර්ම දෙක සකස් කරගෙන කියන්නේ සීලයත් සමාධියත් එතන ඉඳලා ප්‍රඥාව පිණිස දේශනා කරවදාල දික්ටි විසුද්ධිය පිළිබඳව ධර්ම දේශනා රාශියක් දේශනා කළා. ඒ වගේම කාංකා විතරණ විසුද්ධි පිළිබඳව දේශනා රාශියකින් ඒ වගේම මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන ඒ දේශනා රාශියක් සිද්ධ කරලා තියෙනවා මේ වෙනකොටත් ඉතින් තව දුරටත් අපි මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳවයි කතා කරන්නේ අපි දැන් ධර්මයේ පිළිබඳව මන අවබෝධයක් මන වැටහීමක් ඇති වෙන්නට ඕනේ මේ කාල සීමාව වෙනකොට අද ධර්ම දේශනා 100කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට මේ විසුද්ධි මාර්ගය ඔස්සේ දේශනා කරා. දැන් අපි මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය මේ ආකාරයෙන් ਸਰව සම්පූර්ණ කරගන්න අතරේ අපට නිවැරදි අවබෝධයක් එන්න ඕනි. චතුරාර්ය සත්‍ය පිළිබඳවත් ඒ වගේම මාර්ගඵල පිළිබඳව මුල් මුල් මාර්ගය හා ඵලය සෝවාන් මාර්ගය හා සෝවාන් ඵලය ඒ පිළිබඳවත් ඒ වගේම මින් ඉදිරියට යන්න තියෙන ඒ අවශ්‍ය කරන අනිකුත් පරිවාර ධර්මයන් අපිට මේ වෙනකොට පිළියෙර වෙලා තියෙනවද? සකස් වෙලා තියෙනවද කියන කාරණයන් අපි දැනගත යුතු වෙනවා. ඒ අවබෝධයත් එක්ක තමයි අපි ඉදිරියට යන්නේ. ඒ ධර්මයන් මෙනෙහි කරන අතරේ සෑම මොහොතකම අපි හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ. ඒ නිවැරදි මග යන අතරේ අනිකුත් ධර්මයන් අපට නිවැරදිවම පිරිවර වෙලා තියෙනවද කියන එක. ඒ තමයි අපි දිට්ඨි විසුද්ධියේදී අපි පැහැදිලි කරා ස්කන්ධයන්ගේ සංගුණ අර්ථය. ඒ වගේම ආයතනයන්ගේ ආයතන අර්ථය. ඒ වගේම ධාතුන්ගේ නිස්සත්ත්ව නිචීව කියන ස්වභාවය. ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳව ඒ ලෝකේ තාමත්ම නිවැරදි සත්‍ය හතර පිළිබඳව ඒ වගේම ඉන්ද්‍රියන්ගේ අධිපති භාවයන් දැන් මේ ධර්මයන් අපිට මේ වෙනකොට පිරිවර වෙලා තියෙනවද කියන එක අපි විමසමින් ඕන ඉදිරියට යන්න. ඒ වගේම මේ අවසානය දක්වා අරියත්වය දක්වාම අපි මුලින් සඳහන් කර ධර්ම දෙකක් තියෙනවා. ඒ තමයි සතිය හා යෝනිසෝ මනසිකාරය කියන ධර්මතා දෙක. අපට ඒවා මේ වෙනකොට හොඳට බලවත්ව තියෙන්න ඕනි. හොඳට බලවත් වෙන්න ඕනි. ඒ බලවත් වෙච්ච තරමට අපිට ඉතිරි මාර්ගය පැහැදිලි කරගන්න, පිරිසිදු කරගන්න පහසුයි. ඒ ප්‍රධාන මූල ධර්මතා දෙක තමයි සතිය හා යෝනිසෝ මනසිකාරය. මේ ධර්මතා දෙක මූලිකව අපිව නිවනට යනකම්ම අපට උපකාර වෙනවා, පිහිට වෙනවා, ප්‍රත්‍ය වෙනවා. එනිසා අපි නැවත හැරිලා බලන්න ඕනේ අපේ ධර්මතාවයන් හරියටම අපේ පිසු පිටුපසින් පරිවාර වශයෙන් පිරිවර වශයෙන් එනවද කියන කාරණේ. එකෙන් අද කතා කරනවා මුලින් මේ සති චෛතසිකය ගැන. මේක චෛතසිකය. සතිහා යෝනිසෝ මනසිකාරය. මේ ධර්මතා දෙක අපි නිරන්තරයෙන්ම මේ වෙනකොට හොඳට වැඩිලා තියෙන්න ඕනේ. වැඩිලා නැත්නම් අපි නැවතත් ඒ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්න වෙනවා. සතිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දේශනා කළා. සතිය බල ධර්මයක් හැටියට දේශනා කළා. සතිය සම්බෝධි අංගයක් හැටියට දේශනා කළා. සතිය මාර්ග අංගයක් හැටියට දේශනා කළා. බල ධර්මයක් හැටියට දේශනා කළා සතිය බලවත් වෙච්ච තරමටම අපට ඉදිරි මඟ පැහැදිලි වෙනවා. ඒ වගේම ඒක ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් ඉදිරියට ගෙනියන්න නිරන්තරයෙන් උපකාර කරනවා. බලවත් වෙච්ච තරමට ඉන්ද්‍රිය ධර්මයක්. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. අධිපති හෙවත් නායකත්වය අරගෙන අපට අවසානය දක්වාම ගෙනියන්න අපේ මනස නිවැරදිව අරගෙන යන්න ප්‍රත්‍ය වෙන උපකාර වෙනවා. ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන්. පළමුව බල ධර්මයක් වශයෙන් වැඩෙන්නට ඕනේ. ඒකම බෝධිආංගයක්. බුද්ධියට හේතු අංගයක්. අපි දන්නා බෝධිආංග හතක් තියෙනවා සතිය, ධම්මවිචය, වීරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. ත්‍රේකෙන් මුලම ධර්මතාවය සතියයි. තර මාර්ගාංගයක් හැබැයි ලෞකික පැත්තට නෙමෙයි. ලෝකෝත්තර පැත්තට. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සතියයි. ඒතර මාර්ගාංගයක් වශයෙන් වැඩිලාද? බල ධර්මයක් වශයෙන් වැඩිලාද? බෝධි අංග ධර්මයක් වශයෙන් වැඩිලාද? ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් වැඩිලාද? ඒ තමයි ප්‍රත්‍යාවේක්ෂ කළ බලන්න ඕනේ. ඒ වැඩිලා නම් ඒක බල ධර්මයක් වෙලා නම් අධිපති නායකත්වයේ අරගෙන නම් බුද්ධියට හේතු වෙන අංගයක් වශයෙන් පවතිනවා නම් නිවැරදිව බුද්ධිය මෙහෙවන්න අංගයක් වශයෙන් පවතිනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්තේ මාර්ග අංගයක් වශයෙන් හොඳට මතක තියාගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්තේ සම්මා සති වශයෙන් වැඩිලාද කියන එක අරිෂ්ඨාංගික මාර්ගයේ අපි දන්නා ලෞකික පැත්තකුත් තියෙනවා. අපිට අවශ්‍ය කරන්නේ ලෝකෝත්තර පැත්ත. මොකද මේ විසුද්ධි මාර්ගයෙන් අපි අවසාන අපේක්ෂාව බලාපොරොත්තු නිවන. සෝවාන් සක්‍රදාගාමි අනාගාමි අරිහත් සතර මාර්ග සතර ඵල. ඒ තුලින් මේ ප්‍රවෘත්තිය එහෙම නැත්නම් මේ ක්‍රියාවන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා පහේම ක්‍රියාවන් අවසන් කරන්න නවත්තන්න නැවත ඒ පහෙන් එකකවත් ක්‍රියාකාරීත්වයක් නොපවතින ආකාරයට මනස අපි අයින් කරගන්න ඕනේ. ඒ තමයි නිවන කියන්නේ. එහෙනම් ඒ ආකාරයට සම්මා සතිය වැඩිලාද? මෙන්න මේ ධර්මයන් අපි නැවත පරීක්ෂා කරලා බලන්න ඕනේ. ප්‍රත්‍යවේක්ෂා කරලා. කියන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥාන ඥානයක්. ඒ ධර්මයන් ඒ ආකාරයෙන් පවතිනවද පිරිවර වෙලා තියෙනවද? තමන්ගේ වටපිටාවේ ධර්මයන් තියෙනවද? කියන එක ප්‍රත්‍යවේක්ෂ කරලා බලන්න ඕනේ. අපි අද එකෙන් කතා කරන සතිය ගැන. සතිහා යෝනිසෝ මනසිකාරය. මේ සතිය ගැන කතා කරන්න බෑ යෝනිසෝ මනසිකාරය නැතුව. මේ ධර්මතා දෙක එකට යන්නේ. ඒ නිසා ඒක අපි නිරන්තරයෙන් නැවත නැවත ඒක අපි ශක්තිමත් කරගන්න ඕනේ බලවත් කරගන්න ඕනේ. ඒතර තමයි අපිට පහසුවෙන් මේ ගමන යන්න පුළුවන්. ඉදිරියට යන්න පුළුවන්. අවබෝධය කරා යන්න පුළුවන්. අධිගමයන් කරා යන්න පුළුවන්. මාර්ගඵල කරා යන්න පුළුවන්. එහෙනම් සති. සති කියන්නේ සිහිය. අපි ගන්නවා කමඨහන. බුදුරජාණන් වහන්සේ මේ සතිය දේශනා කළේ ලස්සන උපමාවකින්. ඒ තමයි කැලේ ඉන්න කුළු ගොනෙක්. මහා වනාන්තරේ ඉන්නවා මහා කුළු ගොනෙක්. කුළු ගොනෙක් කියන්නේ කුළු හරකෙක්. තර යම්කිසි කෙනෙකුට ගවයෙකුගේ අවශ්‍යතාවයක් තියෙනවා. දැන් මේ පුච්චරයා මේ ගවයා අල්ලන් එනවා. අල්ලන් යාවට මෙයාව මෙයාට අවශ්‍ය කරන වැඩෙහි කාර්යය යොදවන්න බෑ. එයි මෙයාට හොරු කැලි. මෙයා දඟලනවා. මෙයා ලනුව කඩන්න හදනවා. මොකටද? කැලේ පයින්ට. දැන් මෙයාව ඒ වැඩට හුරු ආකාරයට පුරුදු ආකාරය වැඩට පුරුදු කරගන්න ඕනේ. තමන්ගේ අවශ්‍ය කාරණේ කරගන්න නම් මෙයාව හොඳට පුහුණු කරන්න ඕනේ. දැන් මෙයාව ගැට ගහනවා කණුවක. ඒ කණුව තමයි කමටහන. අපි ගම්මු ආනාපාන සතිය. ආනාපාන සති කමඨහන පිළිබඳව මේ අත් හොඳට දන්නවා. මම බුදුරජාණන් වහන්සේත් ඔය කමඨහන එන්නේ ආරම්භ කළේ. බෝසත්යන් වහන්සේ දා මේ උතුම් වූ සම්බෝධියටපත් වෙන්නටත් ආනාපාන සති කමඨහනෙන් තමයි ආරම්භ කළේ. චතුරාර්ය ධානය දක්වා ගිහිල්ලා ඒ සමාධිය උපකාර කරගෙන තමයි මේ පරීක්ෂණය ආරම්භ කළේ. එහෙනම් අපි කියමු හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව පිට වෙනකොට පිට වෙන බව වේගයෙන් හුස්ම ගන්නවා නම් වේගයෙන් හුස්ම ගන්න බව වේගයෙන් හුස්ම පිට වෙනවා නම් වේගයෙන් හුස්ම පිට වෙන බව කෙටියෙන් හුස්ම ගන්නවා නම් කෙටියෙන් හුස්ම ගන්න බව කෙටියෙන් හුස්ම පිට වෙනවා නම් කෙටියෙන් හුස්ම පිට වෙන බව පිළිබඳව 100න් ඉන්න ඕනේ කියන කාරණය ඔයත් දන්නවා ආනාපාන සති ආන කියන්නේ හුස්ම ඇතුල් වෙනවා පාන කියන්නේ පිට වෙනවා සති කියන්නේ 100. ඒ කරුණු දෙක තුල සිත පිහිටවනවා. සතිපට්ඨාන. කායානුපස්සන සතිපට්ඨාන. එකක් ගන්න. දැන් අපි දැන් බලන්න ඕනේ අර කුළු හරකා අල්ලගෙන ආවනේ. දැන් ගැට ගැහුවේ මොකේද? හොඳ සෙලවෙන්නේ නැති හොඳ කණුවක්. හොඳ හයියහත්ය තියෙන කණුවක්. දැන් හිටවන පොළවේ. හිටවලා ගන්න ශක්තිමත් කඹයක්. මොකටද? අර කුළු ගණාව එහෙම නැත්නම් කුළු හරකව ගැට ගන්න. දැන් කුළු හරක තමයි සිත. සතිය නැමැති රැහැණෙන් බඳින්නේ. කියන්නේ සතිය නැමැති කඹෙන් තමයි බඳින්නේ. බදින්නේ කොහෙද? අර ආනාපාන සති නැමැති කණුවේ. ආනාපාන සති නැමැති. එතකොට දැන් කැලය කැලය තමයි කෙලස් වනය. දැන් සිත මෙච්චරකල් හැසිරුණේ මෙච්චරකල් පැවතුනේ මෙච්චරකල් ක්‍රියාත්මක වුණේ කොහෙද? කැලේ. මොන කැලේද? කෙලස් නැමැති කැලේ. නීවරණ නැමැති කැලේ. අකුසල් නැමැති කැලේ. දැන් එන් ආරක්ෂා කරන්න නම් අපි අර සිහිය කියන එකඹෙන් අර කුළු හරකා කියන්නේ සිත දැන් ගැට ගන්නවා. කඹේ සිහිය. එතකොට කොතනද ගැට ගැහුවේ? ආනාපාන සති නැමැති කණුවේ. ආනාපාන සති නැමැති කණුව ශක්තිමත්. එතකොට සිහිය නැමැති කඹෙන් සතිය නැමැති කමෙන් ගැට ගැහුවා සිත. ඇයි සිත ගැට ගහන්නේ? සිත මෙච්චර කල් දිව්‍ය කැලි. මොන කැලේද? කෙලස් නැමැති කැලේ. කෙලස් වනේ. මොනවාද කෙලස්? ලෝභය ඔස්සේම සිත දිව්වා. දේශය ඔස්සේම සිත දිව්වා. මෝහය ඔස්සේම සිත පැතිරුණා. මානය දිට්ටි, විචිකිච්ඡා, තීන මිද්ද, උද්ධච්ච, අහිරික අනෝතප්ප. මෙන්න මේ තමයි කෙලෙස් වණය. උතර මේ වණයට පුරුදු වෙච්ච සිත, වණේ හැසිරිච්ච සිත දැන් සතිය නැමැති කබෙන් ගැට ගහලා තියෙනවා ආනාපාන සති නැමැති කණුයි. දැන් හොඳට මතක තියාගන්න. කොතනද ගැට ගැහුවේ? ආනාපාන සති නැමැති කමටහනේ. දැන් ගැට ගැහුවා සතිය නැමැති කඹෙන් සිත. එයි. සිත මෙච්චර කල් අයාලේ ගියේ. නීවරණ ඔස්සේ ගියා. කාමච්ඡන්දයට ගියා. ව්‍යාපාදයට ගියා. තීන මිද්දයට ගියා. උද්ධච්චයට ගියා. කුක්කුච්චයට ගියා. විචිකිච්ඡාවට ගියා. දැන් එයාට අපි දැන් අපි හීල කරන්න ඕනේ. මොකටද හීල කරන්නේ? දැන් අපිට මේ ඉදිරි ධර්මයන් මනාව මෙනෙහි කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අපි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය දක්වා යන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ. ඒතරේ මෙනෙහි කරනකොට අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. මාර්ග ඵලවලට එන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්මයන් බලවත් වෙන්න ඕනේ. මොකද ඉන්ද්‍රිය ධර්මයන් තමයි අරගෙන යන්නේ ඉදිරියට. එන ඒවා නිවැරදිව ක්‍රියාත්මක වෙන්න නම් මේ සතිය කියන එක බල ධර්මයක් හැටියට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බෝධි අංගයක් හැටියට හා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්තේ සම්මා සතිය වශයෙන් නිවැරදි සිය වශයෙන් වැඩෙන්නටම ඕනේ. දැන් අපි දැන් අර සිත තිබ්බා කොහෙද? ආනාපාන සතිය. ඒතර ආනාපාන සතිය අපි දැන් මෙනෙහි කරනවා. දැන් මෙනෙහි කරනකොට සිත දඟලනවා. සිත පනිනවා. දැන් මේ භාවනාව මුල් වශයෙන් ආරම්භ කරන අයටත් ආරම්භ කරලා යම් තාක් දුරට පුහුණු කරගත්ත අයට සහ හොඳටම පුහුණු වෙච්ච අයත් කියන මේ කොටස් මේ තුන් ගොල්ලක් ඉන්නවනේ. ඉතින් එක ගොල්ලකට විතරක් කියන්න බෑ මෙහි මාධ්‍යම් පන කියනකොට. ඒ සියලු දෙනාටම සාධාරණ වෙන්න ඕනේ. ඒකයි අපි නැවත පරීක්ෂා කරලා බලන්න කියන්නේ. දැන් අපි ආනාපාන සති කමඨහනේ තිබ්බා. හැබැයි මෙයා පනිනවා. කොහටද පනින්නේ? අර කෙලස් නැමැති වනයේට. කවුද පනින්නේ? කුළුගණ, කුළුහරක. කවුද කුළුහරක? සිත. ගැට ගහලා තියෙන කඹේ මොකක්ද? සතිය. හැබැයි කඹේ හයිය නැහැ. කඹේ ශක්තිමත් නැහැ. ඒ ලණුව දුර්වලයි. දිරච්ච ලණුවකින් ගැට ගහලා තියෙනවා. දැන් ඒක කඩනවා. ඒ කියන්නේ මේ සතිය බලවත් වෙලා නැහැ කියන එක මේ උපමාවෙන් කියන්නේ. උදට තේරුම් ගන්න. සිහිය බලවත් වෙලා නැහැ. සිහිය බලවත් වෙලා නැහැ කියන්නේ අර කඹේ හයිය නැහැ. කඹේ හයිය නැත්තම් අර කුළු හරකා ඒ කඹේ කඩනවා. කඩාගෙන කැලේ පනිනවා. දැන් කොහෙද කැලේ? කැලේ කෙලස් වනය. කෙලස් කියන එක මහ වනයක්. මහ කැලෑවක් ඒක. ඒ නිරන්තරයෙන්ම සිත ඒ සිතුවිලි තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. ලෝභයත් එක්ක, දේශයත් එක්ක, මෝහයත් එක්ක, මානයත් එක්ක. ඒක ආරම්මණයක් අරගෙන ඒ තුල සිතුවිලි 100 දහස් ගණන් පැතිරෙනවා. ඒකයි මහා වනයක් කියන්නේ. දිට්ඨිය ගත්තාම මේ දිට්ඨිය තුළ සිතුවිලි ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණක් පැතිරෙනවා. ඒක මහා වනයක්. ඒකයි මේ කෙලෙස් බුදුරජාණන් වහන්සේ උපමා කළේ මහා වනයකට, මහා කාන්තාරයක්. තර විචිකිච්ඡාව ගත්තාම සිතුවිලි දසදහස් ගණක් තුළ පැතිරෙනවා. ඒ මහා වනයක්, මහා කැලෑවක්. දැන් මේ කැලෑවට පනිනවා. කවුද පනින්නේ? සිත. ඒතර උපමාව මොකද්ද? කුළුහරක. කුළුහරක තමයි සිත. දැන් අර සතිය නැමැති කඹේ දුර්වල නිසා තමයි අර කඹේ කඩාගෙන පනින්නේ. දැන් මොකද කරන්න වෙන්නේ? දැන් ආය අල්ලන් ඉන්න වෙනවා. ආය අල්ලන් ඉන්න අල්ලන් ඇවිල්ලා අයර ආනාපාන සති නැමැති මේ කණුවේ ආනාපාන සති නැමැති කණුවේ අර ටිකක් අර ඉස්සෙල්ලා දිරච්ච ලණුවකින් ගැට ගහලා තිබ්බේ දිරච්ච කමයකින් දැන් ටිකක් ඊට වඩා ටිකක් හයිය ලණුවකින් ගැට ගන්නවා. ඒ කියන්නේ මේ සතිය දැන් බලවත් කියන එක. මේ උපමාවෙන් කියන්නේ උපමාව ආරම්භ පෙන්වන්නේ එකයි. හොඳට අහන්න, හොඳට තේරුම් ගන්න. ඒතර දැන් ඊට වැඩි ටිකක් හයිය කමයකින්. ඒ කියන්නේ දැන් සිහිය බලවත්. ඒ බලවත් උනේ අර ආනාපාන ආනාපාන කියන කමටහනේ ඒ ආනාපාන කියන කමටහනේ අපි දැන් ටිකක් පුරුදු කළා. දැන් පුරුදු කරපුවාම අර කමේ ටිකක් ශක්තිමත්. හැබැයි ගුණා ඊට වැඩිය ශක්තිමත්. මොකද සිත. ඇයි? එයාට කැලේ පැනලා පුරුදු නිසා. එයා එකත් කඩනවා. එකමෙත් කඩනවා. කඩාගෙන පයින්නවා. පයින්නේ කොහාටද? පයින්නේ කාමච්ඡන්දයට. මොකද මේ නීවරණ කියන්නේ එක අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. තදාංග වශයෙන්, විස්කම්බන වශයෙන් නෙමෙයි අපට අවශ්‍ය කරන්නේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්න. සමුච්ඡේද කියලා කියන්නේ మతు නූපදන ආකාරයට. එහෙනම් එතන හරියටම සිත තියෙන්න ඕනේ. ඒතට හරියටම සිත තිබ්බොත් අර නීවරණ වලට ඇතුල් වෙන්න බෑ. නීවරණ කියන්නේ වණයක්. කෙලස් වණයක්. නිවර්ණ කියන්නේ කෙලස්. ඒතර කෙලස් වණේ. ඒතර පණිනවායි. පයින්නේ කොහමද? අර කඹෙක් කඩනවා. ඒ තමයි සිත ආපහු පණිනවා කියන්නේ. සිත පැන්න. කොහටද පයින්නේ? කාමච්ඡන්දයට. භාවනාවට වාඩි වුණේ මේ පරීක්ෂණය සඳහා වාඩි වුණේ වාඩි වෙලා ගත්ත ආනාපාන සති කමඨාන ඕන කමඨාන ගන්න පුළුවන් මේ මම එකක් අරගෙන මේ විස්තර කරන්නේ. Taman කැමති කමට අණක් ගන්න පුළුවන්. එතකොට දැන් සිත එතන තිබ්බා. දැන් ගෙවල් දොරවල් Tamanගේ නිවෙස් මතක් වෙන්න පුළුවන්. Tamanගේ ඉඩකඩම් මතක් වෙන්න පුළුවන්. Taman පරිහරණය කරන වාහන මතක් වෙන්න පුළුවන්. Taman නිරත නිරන්තරයෙන් පළඳින ආභරණ මතක් වෙන්න පුළුවන්. එදිනදා පරිහරණය කරන මිල මුදල් මතක් වෙන්න පුළුවන්. Taman නිරන්තරයෙන් ඇසුරු කරන, ආශ්‍රය කරන අබුදරුව මතක් වෙන්න පුළුවන්. ඉතින් මතක් වෙනවා කියන්නේ අර කඹේ කඩාගෙන පැන්නා. කවුද පැන්නේ? සිත. කඹේ මොකක්ද? සතිය. සතිය දුර්වලයි. සතිය දුර්වල නම් සිත පැන්නා කොහාටද? අර කෙලස් වනේට. දැන් අපේ සිත පුරුදු කරලා තිබුණේ ඒ නිවෙස් වල. නිරන්තරයෙන් නිවෙස් පිළිබඳව පරීක්ෂාවට. ඒ ඉඩකඩම් පිළිබඳව පරීක්ෂාවට. තමන් සතු වාහන පිළිබඳව පරීක්ෂාවට. තමන් සතු ආභරණ පිළිබඳව පරීක්ෂා කරන්න. ඒ වගේම එදිනදා පරිහරණය කරන මිල මුදල් පිළිබඳව පරීක්ෂණයට. ඒවා තමයි පරීක්ෂා කළේ. ඒ තමයි කෙලස් වනේ. දැන් පැන්නා. එයි ඒවැ පුරුදු වෙලා හිටපු නිසා. අර කුළු හරකා කැලේටමනේ පුරුදු වෙලා හිටි. ඒක කැලස් සතෙක්නේ. ඒතර ඒකත් කැමති නෑනේ දැන් මෙතන ඉන්න. දැන් මේ ආනාපාන සති නැමැති කමටහනේ ඉන්න අර කණුවේ ගැට ගහලා තිබ්බට කැමති නෑ. එයා මොකද කරන්නේ? එයා දඟලනවා. එයාගේ තියෙන සම්පූර්ණ වෙර ගන්නවා. එයා මහන්සි ගන්නවා කබේ කඩාගෙන පනින්න. කොහාටද? කැලේට. අන්න ඒ ආකාරයෙන්ම තමයි මේ සිත අර කබේ කඩන්නම තමයි හදන්නේ. මොන කබේද? සතිය නැමැති කබේ. දෙක බලවත් වුණොත්, ශක්තිමත් වුණොත් ඒ ශක්තිමත් හොඳට ශක්තිමත් වෙන්න ඕනේ. හොඳට බලවත් වුණොත් අර කුළුහරකට එක කඩන්න බෑ. ඒ කියන්නේ අර නිරන්තරයෙන් අර කැලේ පැනලා කැලේ ඇවිදලා පුරුදු වෙච්ච සිතට යන්න බෑ අර කාමසිතවිලි වලට. යන්න බෑ. හැබැයි නැවත නැවත යනවා නම් හොඳට මතක තියාගන්න කබේ දුර්වලයි. ඒතර කබේ කිව්වේ සතිය. එහෙනම් සතිය දුර්වලයි. ඒතර සතිය දුර්වල වුණොත් අනිවාර්යෙන් පණිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ සඳහා තව එක්කෙනෙක් දුන්න අපට. ඒ තමයි යෝනිසෝ මානසිකාරය. දැන් කැලේ පෙන්නස තා යල්ලන් එන්න එපේ. දැන් ආයි ගිහින් අල්ලන් එන්න ඕනේ. දැන් අර කඹේ කඩාගෙන කුළුහරක පැන්න ආයි කැලේ. දැන් ආයි අල්ලන් එන්න ඕනේ. දැන් කවුද අල්ලන් එන්නේ? අල්ලන් එන්නේ යෝනිසෝ මානසිකාරය. මන නුවණ. ඒකයි කියන්නේ මේ ධර්මතා දෙක නිවනට යනකම් හැබැයි නිවනට යනකම් විතරයි. එතනට අපිව නිවනෙන් තියලා එදෙන්නත් අයින් වෙනවා. සතිහා යෝනිසෝ මනසිකාරය. අපේ රාතන් වහන්සේට හොඳ සීය තියෙනවා. නිවැරදි සීය තියෙනවා. ඒතකොට යා බලවත් ඉවරයි. ශක්තිමත්. හැබැයි සතිය කියන චෛත්‍යිකයත් අපි දන්නවා ඒකත් ඉපද බින්දෙන ධර්මතාවයක්. සීය කියන ධර්මතාවයත් ඉපද බින්දිනවා. චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙන ධර්මතාවයක්. ඒක අපි පස්සේ උද්‍යව්‍යා ඥානය තුල කතා කරනවා. එහෙනම් දැන් අල්ලන් එනවා. කවද අල්ලන් එන්නේ? අර පැනපු සිත. කොහාටද පැන්නේ? නීවර නැමැති නීවරණ නැමැති කෙලෙස් වනයේට පැන්නනේ. දෙකනේ සිත සමාධිගත කරන්න බෑ කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් කියන්නේ අනේ හාමුදුරනේ හරි අමාරුනේ මේ සිත මේචල් කරන්න. හරි අමාරුනේ මේ සිත සමාධිගත කරන්න. මෙයා නිතරම විසිරෙනවනේ. තරම පයින්නවනේ එක එක අරමුණු වලට. එතකොට Taman දැනගන්න මේ කබේ හයිය නැහැ කියලා. කබේ ශක්තිමත් නැහැ. ඒක දිරලා. ඒක දුර්වලයි. ඒ කියන්නේ සති බලය. මේ කතා කරන්නේ සති බලය ගැන. එතකොට දැන් දැන් ගියොත් මොකද කරන්නේ? ආපහු අල්ලන් එන්න ඕනේ. දැන් අල්ලන් එන්නේ කවුද? යෝනිසෝ මනසිකාරය. ආයෙනම් එයාවත් තියාගන්න ඕනේ ළඟින්. ඒකයි මේ ධර්මතා දෙක නැතුව මේ ගමන අවසන් කරන්න බෑ. මේ සතිය හා යෝනිසෝ මනසිකාරය කියන මේ ධර්මතා දෙක සිත තුළ හොඳට බලවත් කරගන්නකම් ශක්තිමත් කරගන්නකම් ඒවා කරගත්ත තරමට තමයි අපිට මේ ගමන සාර්ථකව යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ගමන යන්න බෑ. ඒ ගමන අතරමඟ නවතිනවා. නැවත සසරට වැටෙනවා. නැවත දුකට වැටෙනවා. නැවත නැවත අපි තිරිසන් ලෝකෙට, പ്രേත ලෝකෙට, නිරයට වැටෙනවා. මේ කියන්නේ ගලව ගන්න ක්‍රමය. ඒක බුදුරජාණන් වහන්සේ තා මනාව පැහැදිලි කරා. එහෙනම් දැන් aran දෙනවා. කවුද aran දෙන්නේ? යෝනිසෝ මනසිකාරය. යෝනි කියන්නේ උපදින තැන සෝ මනසිකාරය. පැනපු ගමන් අල්ලන් එනවා. එයි සතිය දැන් සිහිය පිහිටවාගෙන හිටියා. දැන් සිහිය දුර්වලයි අර කාම ඡන්දය ඒ කාම වස්තුවක් කෙරේ සිත ගියා. ඒ කියන්නේ පැන්නා. ඒ කියන්නේ කුළුහරක කඩාගෙන පැන්නා. කොහාටද? අර කෙලස් නැමැති වනයේට. දැන් අල්ලන් එන්න ඕනේ. දැන් කවුද අල්ලන් ඉන්නේ? යෝනිසමනසිකාරය. දැන් හොඳට බලන්න, හොඳට කල්පනා කරන්න, හොඳට හිතන්න මේ ධර්මතා දෙක අපට අපට නිවනට යනකම්ම උපකාර කරනවද නැද්ද? නියත වශයෙන්ම උපකාර කරනවා. මේ ධර්මතා දෙක. එහෙනම් අපි දැන් ආයි අරගෙන දුන්නා. කවුද ආය අල්ලන් ආවේ? යෝනිසෝ මනසිකාරය. මන අනුවන. අරන් ආවා. ගෙල්ලායි දැම්මා. කොහටද දැම්මේ? අර ආනාපාන සති නැමැති කණුවේ. ඒ කණුව හරි ශක්තිමත්. ඒක හරි ප්‍රබලයි. ඒක ඒ කණුවේ ගැටලුවක් නෑ. හැබැයි කණුවේ ගැට ගන්න කඹේ ගැටලුව තියෙනවා. ඒතර කුළුහරක සිත. දැන් මේක මේචල් කරගන්න එපා. Tamanට අවශ්‍ය කරන කාර්යය යොදව ගන්න. තමන්ට අවශ්‍ය කරන වැඩට යොදව ගන්න නම් මෙයාව හීල කරගන්න ඕනේ මේච්චල් කරගන්න ඕනේ එහෙනම් දැන් ආයි ගෙනත් දැම්මා කවුද ගෙනාවේ යෝනිසෝ මනසිකාරය දැන් අර කඹේ හැබැයි ටිකක් දැන් හයියයි ශක්තිමත් ඒ කියන්නේ දැන් ටික වෙලාවක් අර ආනාපාන සතිය පුරුදු කළානේ දැන් ගැට ගහලා ටික වෙලාවක් හිටියානේ දැන් පොඩ්ඩක් පුරුදි සතිය බලවත් සිහිය බලවත් ඒතර දැන් කඹේ ටිකක් හයියයි. හැබැයි ගොනා ඊට වැඩි ශක්තිමත්. ඒ කියන්නේ සිත. එයි. එතකොට ඒ කුළුහරකා කැලේමනේ හැසිරුනේ. කැලේමනේ ජීවත් වුනේ. කැලේමනේ හිටි. දායි පයින්න කැලේට. ඒක තමයි උතන වෙන්නේ. ආයි පයින්න. ආයි පයින්නේ අර අපි හිතුවට කඹේ ශක්තිමත් කියලා කඹේ ශක්තිමත් නෑ අරකට කඩන්න පුළුවන්. හැබැයි මේ සති කියන කඹය සතිය කියන බලය මේක බලවත් වෙන්න වෙන්න වෙන්න වෙන්න අර සිත කියන එක මේචල් වෙනවා. සිත කියන එක එයාට ඕන විදිහට දඟලන්න බෑ. ඊට පස්සේ අර කණුව වටේ කැරකිලා කැරකිලා කැරකිලා කණුව ළඟ නවතිනවා. කණුව ළඟ නවතිනවා. එහෙම නැති තාක්කල් ආයි පයින්නවා. දැන් අපි බලමු ආයි මොනවටද පයින්නේ කියලා. මේ කෙලස් වනේ දැන් දන්නවා අපිට මේ කෙලස් වනේ කපන්න ඕනේ හිම්පිටින්. සාමුලින් අවසන් කරන්න ඕනේ. එතකොට අපි දන්නවා මේ නීවරණ කියන ඒවා සමුච්ඡේද වශයෙන්. ඒ කියන්නේ නැවත නෝපදන ආකාරයටම අපේ මනසින් අවසන් කරන්න ඕනේ. එතකොට තමයි නිවන් දකින්නේ. එතකන් නිවනක් නැහැ. එතකන් නිවන් දකින්න බෑ. තදාංග වශයෙන් යටපත් කරන්න පුළුවන් ආනාපාන සතිය තිබ්බ ගම අයින් වෙනවා. කාමච්ඡන්දේ විතරක් නෙමෙයි ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන පහම අයින් වෙනවා. පහම අයින් වෙනවා. ඒ ආනාපාන සතිය තිබ්බ ගම. ආනාපාන සතිය නෙමෙයි ඕන්නම කමට හනක තිබ්බ ගම පහම අයින් වෙනවා. එහෙනම් දැන් ආයේ අල්ලලා ඇවිල්ලා ගැට ගැහුවා. ඒ කණුව හයියයි. තර සිත නැමැති කුළුහරකා දැන් ගැට ගැහුවා කඹෙන්. මොන කඹෙන්ද? සතිය නැමැති කඹෙන්. දැන් ආයෙ මෙනෙහි කරගෙන යනවා. හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව හොඳට දැනගන්න. පිට වෙනකොට පිට වෙන බව දැනගන්න. වේගයෙන් හුස්ම ගන්නවා නම් වේගයෙන් හුස්ම ගන්න බව දැනගන්න. වේගයෙන් හුස්ම පිට වෙනවා නම් වේගයෙන් හුස්ම පිට වෙන බව දැනගන්න. එයාදි වශයෙන් කෙටියෙන් හුස්ම ගන්නවා. එයාදි වශයෙන්. ତର සිතේ සංසිඳීමේ කය සංසිඳීමෙන් හුස්ම ඇතුල් වෙන බව දැනගන්න හුස්ම පිට වෙන බව දැනගන්න ඒ ආකාරයෙන් ඉතින් නැවත මෙනෙහි කරනවා නැවත මෙනෙහි කරනවා ආයි පයින් ආයි පයින් මොකටද පයි ඒ ගන්න පයින් ව්‍යාපාදයට ව්‍යාපාදය කියන්නේ තරහ ක්‍රෝධ වෛර ඒක කෙලස් වණයක් ඕක එයි ඒ ව්‍යාපාදය, ඒ තරහ, ක්‍රෝධය, වෛර කියන සිතුවිල්ල එක සිතුවිල්ලක් ආපු ගමන් ඒ සිතුවිල්ල තුළ සිතුවිලි ලක්ෂ කෝටි ප්‍රකෝටි ගාණකට පැතිරෙන්න පුළුවන් සිත. ඒ තමයි සිතේ හැටි. ඒ ඔස්සේ යනවා. උදාහරණයක් ගත්තොත් දැන් කෙනෙක් බනින බැනපු එකක්. Tamanට නිඳා කරපු එකක්. Tamanව අව탁ෂේරු කරපු එකක්. පහත් කළා කතා කරපු එකක්. Tamanව නොසලකා හැරි එකක්. එයාදී වශයෙන් එවැනි දේවල් සමාජයේ ඕන තරම් සිද්ධ වෙනවා. ඒතර එවැනි දෙයක් ශනේ මතක් වෙනවා. දැන් එතකොට මොකද වෙලා තියෙන්නේ? ආයෙ කඩාගෙන පැන්නා. කවුද? කුළු හරක. ඇයි? කඹේ දුර්වලයි හරකට වඩා. සිතට වඩා සතිය දුර්වලයි. හැබැයි හොඳට මතක තියාගන්න ඔය සිතේම ස්වභාවයක් තමයි සතිය කියන්නේත්. සතිය කියන්නේ 아무තු වෙනත් දෙයක් නෙමෙයි. ඔය සිතේම ස්වභාවයක් සතිය කියන්නේ. එහෙනම් බලවත් වෙන්න ඕනේ. දැන් ආයි පැන්නා. දැන් අර ද්වේෂයට පැනලා ද්වේෂය ඔස්සේ සිතවිලි ඔන්න 10000 ගණනක් තුර පැතිරෙන්න පුළුවන්. හැබැයි එහෙම පැතිරෙන්නේ නැති වෙන්න අපි අර අනිත් එක්කෙනා ළඟින් ආරක්ෂකෙක් වශයෙන් තියාගෙන හිටියානම් ළඟින් හිටියානම් අපට ගැටලුවක් නැහැ. එයා ගිහින් ආය අල්ලන් එනවා. එයා ගිහින් නැවත අල්ලන් එනවා. කවුද? යෝනිසෝ මනසිකාරය. මන අනුවන. ඒ එයා දැක්කනේ පණින. ත්‍රාය අල්ලන් එනවා එයා. අයන් අල්ලන් ඇවිල්ලා අර කණුව හයියයි. කණුව ශක්තිමත්. ඒකේ කිසි ගැටලුවක් නැහැ. කණුවේ කිසි ගැටලුවක් නැහැ. මොකද්ද? ආනාපාන සතිය. ඒ කමටහන් 40ෙම කිසිම ගැටලුවක් නැහැ. ගැටලුව තියෙන සිතේ. සතිය නැමැති එකේ තමයි ගැටලුව තියෙන්නේ. එහෙනම් කමටහන් වල කිසි ගැටලුවක් නැහැ. ඒවා හොඳ ශක්තිමත් කණු. ඒතකොට දැන් ආයි ගැට ගන්නවා. දැන් ආයි ගැට ගහලා ආයි ඉතින් මෙනෙහි කරනවා. ආයි මෙනෙහි කරනකොට ආයි පයින්නවා. කොහටද පයින්නේ? තීන මිද්දේට පයින්නවා. දැන් තීන මිද්දේට පයින්නකොට දැන් අලසයි, කම්මැලි, නිදිමත ගතියක් එනවා. නිදා වැටෙනවා. අන්න තමන් දන්නේ එතකොට. දැන් එතකොට සතිය කියන ධර්මතාවය සිතෙන් අයින් වෙලා තීන මිද්‍ය. සිත ආකර්මන්නේ කළා. ඒ කාර්යයට සුදුසු ඇති සුදුසු නැති ආකාරයටපත් කළා සිත. ඒ කියන්නේ ඒ කමටහන මෙනෙහි කරන්න සුදුසු නැති ආකාරයටපත් කළා ඒක තමයි තීන මිද්දේ කියන්නේ. සිත භවාංගගත කළා. භවාංගයටපත් කළා. අර මෙනෙහි කර කර හිටපු සිත. දැන් එතකොට නිදි. දැන් භාවනා කරන්න ගියාම ගොඩාක් අය නිදාගන්නේ ඔක හේතුව හින්දා. ඒයි සතිය බලවත් නැහැ. යෝනිසෝ මනසිකාර සතිය බලවත් නොවෙච්ච තැන යෝනිසෝ මනසිකාරය අයින් වෙනවා. යෝනිසෝ මනසිකාරයට කරන්න දෙයක් නැහැ. එයා ළඟින් හිටියක් එයාට කරන්න දෙයක් නැහැ. එයා ඉන්නවා. හැබැයි එයාට කරන්න දෙයක් නැහැ. එයි එයාට ඉදිරියෙන් තියෙන ධර්මය දුර්වලයි. එනිසා තමයි මේ සතිය කියන ධර්මතාවය අපට නිවනට යනකම්ම උපකාර කරන්නේ. එහෙනම් දැන් සතිය බලවත්. දැන් තීන මිද්දේට ඉඩ දෙන්නේ. සිය බලවත් නම්, සිය ශක්තිමත් නම් ඉදිමතක් එන්නේ. එතන එන්න ඕනේ වීරියක්. ඒ වීරියට කියන්නේ සම්මා වායාම. ඒ වීරය එන්න ඕනේ ලෝකෝත්තර පැත්තට. ලෞකික පැත්තට නෙමෙයි. ඒ වීරිය කියන චෛතසිකයත් අති ප්‍රබල චෛතසිකයක් වීරිය. එද ඉද්ධිපාදවල ගත්තොත් ඉද්ධිපාද ඉද්ධිපාද වීරිය ඉද්ධ ඡන්ද වීරිය චිත්ත විමර්ශ කියලා හතරක් තියෙනවා. ඒතර වීරිය කියන්නේ ඉද්ධිපාදය. වීරිය කියන්නේ බලයක්. වීරිය කියන්නේ ඉන්ද්‍රියක්. ඒතර බෝධි අංගයක්. ඒ බොජ්ජංග වලක් තියෙනවා. වීරිය සතිය ධම්ම විච්‍ය විරිය ඒ වගේම අරියෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්තට මාර්ගාංගයක්. මොකක්ද? සමවායන. වීරිය කියන්නේ. එහෙනම් වීරිය තියෙනවා නම් කායික වීරිය, මානසික වීරිය. මේ වීරිය තියෙනවා නම් හරියට පණින්න බෑ. කාටද? සිහිය බලවත් වෙලා තියෙනවා. එතකොට සිතට පණින්න බෑ. වීරය නැති නිසා තමයි සිත අකර්මණ්‍ය වෙන්නේ. එතකොට සිත අකර්මණ්‍ය වෙනවා කියන්නේ සතිය දුර්වලයි. එතකොට බෑ. එහෙනම් දැන් ආයි ගන්න. ආයි අරගෙන දාන. දැන් කවුද අරන් දෙන්නේ? අරන් දෙන්නේ යෝනිසමනසිකාරය. මන අනුවන. දැන් අරන් දෙනවා අපා. දැන් අරන් ඇවිල්ලා ආයි මොකද කරන්නේ? ආයි ගැට ගන්නවර කණුවේ. ආනාපාන සතිය. ආයි ගැට ගන්නවා. දැන් ගැට ගහන්නේ මොකද? මොකෙන්ද ගැට ගහන්නේ? ගැට ගහන්නේ කඹෙන්. මොන කඹෙන්ද? සතිය නැමැති කඹෙන්. ගැට ගහන්නේ. කාවද ගැට ගහන්නේ? සිත. ඒ කවුද? කුළුහරකා. දැන් ඉන්න. දැන් මේ විදිහට ඒ යන යන සැරේට අල්ලන් ඇවිල්ලා ගැට ගහලා එහෙම ටිකක් පුරුදු වෙනකොට අර සතා මෙල්ල වෙනවද නැද්ද? එසත මෙල්ල වෙනවා. නේ? මේ කඹේ කොච්චර කඩාගෙන පැන්නත් ආය අල්ලන් ඇවිල්ලා ගැට ගන්නවා. ආය පයින් හදනවා. ආය දඟලනවා. හැබැයි දැන් යා ටිකක් මෙල්ල වෙනවා. ඒ මෙල්ල වෙන්නේ පණිනසණයෙන් අල්ලන් එනවා. ඒතර අල්ලන් එන්නේ කවුද? යෝනිසෝමනස්කාරය. මනා නුවණ ඒතර මෙන්න මේ ධර්මතා දෙක හොඳට මතක තියාගන්න මේ ධර්මතා දෙක නිරන්තරයෙන් වැඩෙන්න ඕනේ. සෑම අවස්ථාවකම අපි ප්‍රත්‍යාවේක්ෂ කළ බලන්න ඕනේ. නැවත නැවත ආපස්සට හැරිලා බලන්න ඕනේ මේ ධර්මතා දෙක අපිට පරිවාර වෙලා තියෙනවද? අපේ සිතට පරිවාර වෙලා තියෙනවද? පිරිවර වෙලා එනවද? අපි යන මාර්ගය මේ නිවැරදි මාර්ගය අපට එයලා කරන උදව්ව කොහොමද කියන එක පිළිබඳව හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. සිහියෙන් ඉන්න ඕනේ. දැන් දැන් ආයි ගෙනෙලා අල්ල ගැට ගැහුවා. කවුද අල්ලන් ආයි? යෝනිසමනසිකාරය. ආයි ගැට ගැහුවා අර කණුවේ. මොන කණුවේද? ආනාපාන සති. දෙකේ ගැට ගැහුවා. දැන් ආයි දඟලන මෙයා. එයාගේ හැටි. නිතරම දාලා දැන් අපි දන්නා උද්දම්භාගිය සංයෝජන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිච්ච දැන් එතනක් තියෙනවනේ එතනක් තියෙන උද්දච්ච උද්දච්ච කියන්නේ සිත වික්ෂිප්ත වෙනවා ඒ කියන්නේ එතනදිත් පයින්නවා මෙයා ඒ තරම් බලයක් තියෙන මේ සිතට මොකද මෙයා පුරුදු කළේ පුරුදු උනේ මෙච්චර දවසක් හැසිරි හැසිරුනේ එයා කෙලස් වනේ ඒ නිසා නැවත නැවත කෙලස් වලට යන්නම දඟලනවා එහෙනම් අපි මොනතරම් උත්සාහයක් මොනතරම් උනන්දුවක් මොනතරම් වෑයමක් ගන්න ඕනේද? ඒක තථාගතයන් වහන්සේ අපට පෙන්වලා දුන්නා කිව්වා. මහණෙනි මම මේ කෙලෙස් කෙලෙස් මැඩපැවැත්තිය කෙලෙස් එක්ක සටන් කළේ උඩු තල්ල යටි තල්ලෙන් තද කරගෙන. මං දත් මිටි කාගෙන තමයි මම මේ කාම විතර්ක සිතින් අයින් කළේ. ව්‍යාපාද විතර්ක මං සිතෙන් අයින් කළේ උඩුතල්ල යටිතල්ලෙන් තද කරගෙන දත් මිටි කාගෙන මම ඒවත් එක්ක සටන් කරා. ඒ ව්‍යාපාද විතර්කත් එක්ක කාම විතර්ක ඒ කාම විතර්ක මං ඒ විදිහට යටපත් කරා. යටපත් කළා මම ඊට විරුද්ධ ධර්මයන් වැඩුවා. ඒ කාම විතර්කය එනකොට මං ශනේම් මං නික්කම විතර්කයට හැරෙව්වා. නෙක්ඛම්ම විතර්කයට කියන්නේ කාම විතර්කයෙන් අයින් වුණා කියන එක. නෙක්ඛම්ම විතර්කය කියන්නේ. මම නෙක්ඛම්ම විතර්කයට හැරෙව්වා. දැන් එතකොට එහෙනම් ඒ හරවන්න මොනතරම් සතිය බලවත් වෙලා තියෙන්නේද? යෝනිසෝ මානසිකාර්ය මොන ආකාරයට ශක්තිමත් වෙලා තියෙන්නේද? එහෙනම් අපිත් ඒ විදිහටම සටන් කරන්න වෙනවා. නැතුව බෑ. මේ සංසාරයෙන් මිදෙන්න නැතුව බෑ. එහෙම නැති වුණොත් අපි නැවත නැවත සසරට වැටෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිංසා විතර්කය මම දත් මිටි කාගෙන උඩු තල්ලේ යටි තල්ලෙන් තද කරගෙන මම වැඩ පැවැත්වුවේ මම යත්තේ සටන් කරේ ඒ කෙලෙස් එක්ක මම සටන් කළේ ආකාරයට ඒ හිංසා විතර්කය එනකොට මම ශණයෙන් හැරෙව්වා අවිහිංසා විතර්කයට ඒ කවුද එතකොට හරවලා දුන්නේ එතකොට දැන් මෙතනත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ කුළුහරක පයින්නවා කියන එක. ඒතර කවුද කුළුහරක? සිත. ඒ පණින ආකාරය බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන. ඒතර හැරෙව්වා කියන්නේ ශනේ කාම විතර්කයේ ශනේ නෙක්ඛම්ම විතර්කයට හැරෙව්වා කියන්නේ කවුද ඒක කරලා දුන්නේ? ඒ තමයි යෝනිසෝ මනසිකාරය. තර ව්‍යාපාද විතර්කයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මං යත් එක දැඩි සටනක් කළා. මං උඩුතල්ල යටිතල්ලෙන් තද කරගෙන දත් මිටි කාගෙන මම එයාව මැඩුවේ. එයාව මැඩ පැවැත්තුවේ. මං ඒ ශණයෙන් හැරෙව්වා. අව්‍යාපාද විතර්කයට. අව්‍යාපාදයට. ඒ කියන්නේ මෛත්‍රියට. ඒතර කවුද කරන් දුන්නේ? ඒතර මෙතන මොකක්ද බලවත් වෙලා තියෙන්නේ? මොකක්ද ශක්තිමත් වෙලා තියෙන්නේ? මොන ධර්මතාවද? සතිය බලවත් වෙලා තියෙනවා. යෝනිසෝ මානසිකාරය ශක්තිමත් වෙලා තියෙනවා. එහෙනම් ඒ අනුව නෙමෙයිද බුදුනේ? ඒතර හිංසා විතර්කය හිංසා විතර්කයත් එක්ක මම සටන් කළා. ඒ එනකොටම මම ශනේන් මම අවිහිංසා විතර්කයට හැරෙව්වා. ඒතර කවුද හැරෙව්වේ? කවුද හරවලා දුන්නේ? ඒතර සිහිය කොහමද එතන තිබ්බේ? සිහිය බලවත්ද? එයා නිවැරදිව උපකාර කළාද? යෝනිසෝ මානසිකාර්ය මනාව පිහිටලා තිබ්බද? නැත්තම් කරන්න බෑ. හොඳට බලන්න. මේ සතිය හා යෝනිසෝ මනසිකාරය කියන මේ ධර්මතා දෙක නැත්තම් මේ ලෝකේ කිසි කෙනෙකුට මේ කෙලෙස් ප්‍රහාණය කරන්න බෑ. සාමුලින් අවසන් කරන්න බෑ. කෙලෙස් එක්කම තමයි ජීවත් වෙන්න වෙන්නේ. එහෙනම් අපි මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය අපි නැවත අපි ආපස්සට ගිහිලා පරීක්ෂා කරලා බලන්න ඕනේ මෙයාලා පිරිවර වෙලා එනවද? පිරිවර වෙලා ඇවිල්ලා තියෙනවද? අන්න බය නැතුව ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපි යාලා නැවත ශක්තිමත් කරන්න වෙනවා. නැවත බලවත් කරන්න වෙනවා. ඒ බලවත් කරන ක්‍රමයයි අද මේ කියන්නේ. ඒක ඕනේ අපිට ඉදිරියට යන්න. දැන් ආය අල්ලන් ඇවිල්ලා අර කණුවේ ගැට ගැහුවා. මොන කණුවේද? කමඨහන නැමැති කණුවේ. මොකද්ද කමඨහන? ආනාපාන සතිය. දැන් ගැට ගැහුවා. මොකෙන්ද ගැට ගැහුවේ? අර කඹේ හැබැයි ඊටත් වඩා ටිකක් හයියයි. දැන් බලවත්. දැන් මොකද්ද බලවත්? සතිය නැමැති කඹේ දැන් හයියයි. ඇයි හයිය? දැන් දන්නා මේක කඩාගෙන පනිනවනේ. පස්සේ කඹේ ටික ටික ශක්තිමත් වෙනවා. කඹේ ටික ටික ශක්තිමත් වෙනකොට අර කුළු හරක ටික ටික මෙල්ල වෙනවා. දැන් කුළු හරක කවුද? සිත. ආ ඒක ටික ටික මෙල්ල වෙනවා. හරි. දැන් දඟලලා දඟලලා දඟලලා හති මහන්සි. දැන් මෙයාට කෑමත් අඩු කරනවනේ. දැන් මෙයා මෙච්චරකල් කෑවේ කෙලස් වනේ ඉඳගෙන ඔව් ඒ ඒ කියන්නේ ඒ තුලින් ඒගොල්ල විඳි ආස්වාද ආස්වාද හිවි ඇස පිනවන්න කන පිනවන්න නාසය පිනවන්න දිව පිනවන්න කය පිනවන්න ඒවනේ හිව්වේ සිත දැන් ඒ ආහාර නැහැනේ අර කුලහරකට ආහාරත් ටිකක් අඩු කරනවා දැන් මේ ආහාර නැහැ එතකොට ආහාරත් අඩු වෙනකොට කුලහරකට කයේ තියෙන ශක්තිය දුර්වල වෙනවා. දැන් කඩාගෙන පැන්නත් වැඩක් නැහැ නේ අයල්ලන් එනවනේ. දැන් ওই විදිහට ටික ටික ටික ටික මෙල්ල වෙනවා. දැන් මෙල්ල වෙලා මෙල්ල වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් දඟලලා දඟලලා යට හති. දැන් ආහාරත් නැහැ වතුරත් නැහැ. අර විතර්ක ਵਿਚාරක් නැහැ නේ. අනපන සතිය හොඳට සිත මෙහෙවගෙන ඉන්නවා. නවත්තගෙන ඉන්නවා. අර කාම විතර්ක වලට ව්‍යාපාද විතර්ක වලට හිංසා විතර්ක වලට පණින්න දෙන්නේ නැහැ. අල්ලලා ගැට ගහලා තියෙන්නේ. දැන් එතකොට මොකද වෙලා තියෙන්නේ? දැන් සතිය බලවත්. අර උද්දච්චයට ගියා. උද්දච්චය කියන්නේ සිත ශනේ වික්ෂිප්ත වෙනවා. යනවා මේ. ඒකත් කෙලස් වනයක්. දැන් ගියා. ආයි කඹේ කඩාගෙන පයින්නවා. ඒකයි මම කිව්වේ අරිහත්ත්වයට යනකම මේක කඹේ කඩාගෙන පනිනවා. ඒ තමයි යාගේ ස්වභාවය. දැන් කවුද අල්ලන්නේ? අල්ලගෙන යෝනිසෝ මනසිකාරය. මනා නුවණ. ආය අල්ලන්ගෙන ඇවිල්ලා තියෙනවා. කොහෙන්ද? ආනාපාන සතිය. ඒ කණුවේ මොකෙන්ද ගැට ගහන්නේ? දැන් සතියේ. සීය නැමැති කඹේ තව ටිකක් ශක්තිමත්. ඒ ටික ටික ටික ටික ටික පුරුදු කරානේ. දැන් පුරුදු වෙන්න පුරුදු වෙන්න පුරුදු වෙන්න ඒ සතිය නැමැති කඹය ඒක ක්‍රමක්‍රමයෙන් ශක්තිමත් වෙනවා. ඒතර ක්‍රමක්‍රමයෙන් ශක්තිමත් වෙනකොට යෝනිසෝ මනසිකාරයත් ළඟින් ඉන්නවා. දැන් ඒ පණිනවා හැබැයි. ආයි පැන්නොත්. හැබැයි එයා දැන් එකපාරට පණින්නේ. අර මුලින් මුලින් සනෙන් සනෙන් පැන්නා. මොකද මුලින් මුලින් ගෙනලා ගැට ගැහුවට එයා අනිවාර්යෙන් අර කෙලෙස් එක් වනේම පුරුදු වෙලා හිටපු එක්කෙනා සෑහෙන්න දඟලලා එයාගේ තියෙන මුළු වෙර යොදලා කඩාගෙන පයින්නවා. දැන් එයාගේ බලය දුර්වල වෙලා දැන් මේ සතිය කියන එක බලවත් වෙලා කඹේ ශක්තිමත් දැන් හරියට පනින්න බෑ පැන්න සැනෙන් යෝනිසෝ මනසිකාරයේ ඉන්නවා සැනෙන් අරන් දෙනවා දැන් පැන්නේ උද්දච්චයට ආයි අල්ලන් ඇවිල්ලා දැම්මා ආයි අර කණුවට මොකද්ද කණුව ආනාපාන සතිය ආ දැන් දැන් ටික වෙලාවක් ආයි මෙනෙහි කරනවා දැන් මෙනෙහි කරනකොට සතිය බලවත් ඒ කියන්නේ කඹේ ක්‍රමක්‍රමයෙන් ශක්තිමත් වෙනවා දැන් හොඳට මෙනෙහි කරන දැන් මුලින් මුලින්ම කණාගෙන පැන්නේ විනාඩි දෙක තුනකින් ඊට පස්සේ විනාඩි 5ක් 10ක් විතර හිටියේ ඊට පස්සේ විනාඩි 10ක් 15ක් විතර දැන් මෙන්න මේ ආකාරයෙන් එතකොට දැන් ක්‍රමක්‍රමෙන් සතිය බලවත්. ඒ කියන්නේ කඹේ ශක්තිමත්. දැන් ශක්තිමත් වෙන්න වෙන්න සිතට නැමැති අර කුළුහරකට පනින්න බෑ. දැන් එයා මෙල්ල වෙනවා. අන්න ඒ මෙල්ල වෙච්ච සිත අපිට ඉදිරියට යන්න නියත වශයෙන්ම උදව් කරනවා උපකාර කරනවා. එයි එයත් එක්කම ඉන්නවා. ආයි පැන්නොත්සණයෙන් අරන් දෙන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරය මනා නුවණ. සණයෙන් අරන් දෙනවා. විචිකිච්ඡාවට පණි. විචිකිච්ඡාවත් කෙලස් වණයක්. සැකය කියන එක කෙලස් වණයක්. පණි. හැබැයි යෝනිසෝ මනසිකාරය සණයෙන් අල්ලන් එනවා. ආයි අල්ලන් එනවා. ආයල්ලන් ඇවිල්ලා ගැට ගහනවා දැන් කඹේ ශක්තිමත් යෝනිසෝ මනසිකාරයත් බලවත් දැන් එයාට පුළුවන් දැන් අර හරකා කුළු හරකා දැන් මෙල්ලයි. දැන් එයා දඟලලා දඟලලා යට හති වැටලා තියෙන්නේ. කඩාගෙන පැනලා ගිහිල්ලා ගියාට වැඩ නැහැ. ආයෙ අල්ලන් එනවා. දැන් එල්ල නැවත නැවත දානවා. ඊට පස්සේ අර කඹේ අර කනුව වටේ කැරකිලා කැරකිලා ඒ කියන්නේ අනාපාන සති නැමැති කනුව. ඒක හරි ශක්තිමත්. ඒක කඩන්න බෑ. ඒක වටේ කැරකිලා කැරකිලා කැරකිලා දැන් සිත ඒක වටේනේ යන්නේ. මොකක් වටේද? ආනාපාන සතිය වටේ යන්නේ. දැන් ඒ තුළ සිත හොඳට. දැන් එක වටේ කැරකිලා කැරකිලා කැරකිලා සිත එතන තන්පත් වෙනවා නවතිනවා. ඒකට කියනවා සමාධි. දැන් සමාධිය බලවත්. දැන් එතකොට අපි බලන්න ඕනේ. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්තට යනකොට එන්නේ සාමාන්‍ය සමාධියක් නෙමෙයි අදි සමාධියක්. ඉතින් අපි දන්නවා සීල සමාධි ප්‍රඥා කියන ඒවා ලෞකික වශයෙන් තියෙනවා. හැබැයි මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ඒ නිවැරදි මඟ අදි සීල, අදි සමාධි, අදි ප්‍රඥා. එහෙනම් මේක අදි සමාධියක් වෙන්න ඕනේ. අදි සමාධියක් වෙන්න නම් අපි නැවත ප්‍රත්‍යාවේක්ෂා කරලා බලනවා අපිට දැන් හොඳට ඉදිරියට යන්න මෙයා ප්‍රබලද, ශක්තිමත්ද, තාම හොඳ පිරිවර වෙලා ඉන්නවද? යෝනිස්සෝ මානසිකාර්ය මනාව ක්‍රියාත්මක වෙනවද? බාහිරට යන ශණයෙන් ආපහු අල්ලන් එන්න එයා ඕන වෙලාවක සූදානම්ද කියලා ඒ ධර්මතා දෙක පිළිබඳව නිරන්තරයෙන් නැවත නැවත ප්‍රත්‍යාවේක්ෂා කරලා බලන්න ඕනේ. ඉතින් අදට ධර්ම දේශනාව නිමවටපත් කරනවා.